ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් සූත ධර්මදේශනය ආරම්භ කරන්නට ප්‍රථමයෙන් වෙනස් වීම ගැන ටිකක් මතක් කරන්නටයි සූදානම් වන්නේ. අපි මේ දිනවල විශේෂයෙන්ම කතා කරන්න මේ වෙනස් වීම ගැන. පරිසරය වෙනස් වෙනවා, ලෝකය වෙනස් වෙනවා, එහෙමත් නැත්නම් මිනිසුන් වෙනස් වෙනවා. පුවත්පතක් ගත්තාම මිනිසුන්ගේ ස්වභාවය වෙනස් වෙන තරම් කොතරම්ද කියා කියන්නට බෑ. ඉතින් මේ වෙනස් වීම තේරුම් නොගන්න තාක් අපේ පැවැත්ම අස්තීර වෙනවා. ඉතින් මේ වෙනස් වීම යථාර්ථයක් කරන්නට බුදුදහමෙන් ලැබෙන ආදර්ශය ඔබේ ජීවිතයට ළඟා කරගනිමින් අද දවසේත් මේ සූත්‍ර ධර්මදේශනය ශ්‍රවණය කරන්නට ඔබට ඉඩ අවස්ථාව ලබා දෙන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් අද දවසේ අපට નિયમિત සූත්‍රය තමයි සංයුත්ත නිකායේ අනමතක්ක සංයුක්තයේ තිනකට්ට වග්ගයේ සඳහන් වන්නා වූ ඒක පුද්ගල සූත්‍රය. ඉතින් අද මේ ධර්මදේශනයේ සඳහා අපේ ගෞරවනීය ආරාධනෙන් මෙම ස්ථානයට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී ඊට নমස්කාර පූර්වකව පිළිගනු ලැබෙනවා. අවසරය අපේ හැමතුරුනේ සාදු සාදු සාදු. අද දවසේ ස්වාමීන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කිරීමටත් ඒ වගේම තමයි මෙම ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ අභිමුවෙහි මල්වට්ටිය පූජා කරමින් ආශිර්වාද ලබා ගැනීමටත් ආරාධනා කර සිටිනවා අපේ හේවිසි ශබ්ද පූජාවන් මැද්දේ. Thank you.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 අපිට බොහෝ කාරණා රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා මේ සංසාර දුක්ඛය අවබෝධ කර ගැනීම සඳහා සංසාරයේ අති දීර්ඝ භව බොහෝ දුකට පත්වෙන බව ඒක අනුකම්පාවෙන් යුක්තවම අපට දේශනා කරවදාලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පින්වන්දි ලෝකේ පහළ වුණේම චතුරාර්ය සත්‍ය ධර්මයේම දේශනා කරන්නටමයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා මේ ලෝක සත්වයන් සංසාර දුකෙන් අත් මිදවීම පිණිසම මහත් කරුණාවෙන්මයි ඒ කටයුතු උන්වහන්සේ සිද්ධ කරේ. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි උන්වහන්සේ මේ මොහොත වෙනකොට ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටින්නේ. එහි වැඩ වාසය කරන ගමන් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරනවා. මහණෙනි මේ සංසාරය බොහෝ දීර්ඝයි. අනමතග්ගෝ යන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං සංයෝජනානං සන්ධාවිතං සංසරිතං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අනවරාග්‍ර වූ සංසාරයේ අති දීර්ඝයි කියලා. මේකේ මහණෙනි ආරම්භයක් කියන්න බෑ කියලා කියනවා. දැන් ඔය ඇත්තෝ කොහේ ඉඳලා ආරම්භ වෙලා ආවද කියලා කියන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආරම්භයක් කියන්න බෑ කියලා කියනවා. මේක එක කල්පයකද කල්ප දෙකකද කල්ප 100කද 1000කද කල්ප ලක්ෂයක සිට යන ගමනක්ද කියන එක කියන්නත් අපහසුයි. ඒ තරම් දීර්ඝ සංසාරයක මහණෙනි මේ ගමන් කරන්නේ ඇයි ගමන් කරන්නේ අනම තග්ගෝ යන් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානම් ආන්න සත්තානං තණ්හා සංයෝජන අවිද්‍යාව නැමැති නීවරණය නිසා තණ්හාවෙන් බැඳුණු නිසා අවිද්‍යාවෙන් වැසුණු නිසා තණ්හාවෙන් බැඳුණු නිසා අනවරාග්‍ර වූ සංසාරයේ ආරම්භයක් දකින්න තරම් අපහසු සංසාරේ ගමන් කරනවා බලන්න කොච්චර දීර්ඝ ස්වභාවයක්ද උන්වහන්සේ දේශනා කරන මහණෙනි මේ සංසාරයේ ආපු ගමනේදී මෙම කොටසේම විස්තර කරනවා පින්වත් සමහර අවස්ථාවල උන්වහන්සේ දේශනා කරනවා මහන්නි මේන සංසාර ගමන්දි තමන්ගේ මව මැරිලා හඬපු කඳුළු විතරක් එකතු කළොත් මහ සාගරයට වඩා වැඩි කියන. බලන්නකෝ. ඒ තරම් තාත්ත සහෝදරයෝ ඒ ඒ විදිහට විස්තර කරනවා. බලන්න පින්වත්නි එතකොට එහෙම වෙනකොට මොන තරම් දිගු සසරක්ද ගමන් කරන්නේ. සමහර විටක පින්වත්නි ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකේ කැරෙන්න අනිත් කෙනෙක් මේ පිළිගන්නේ නැති ඇයි හේතුව? මව මෙරිලා හැඬූ කඳුළු මෙපමණයි කියන්නේ මහසાગරයට වඩා වැඩි කියනකොට ඒක පිළිගන්න අය නම් බොහොම අඩුයි. ඒ තරම්ම දීර්ඝ සංසාරයක් පින්වත් මේ යන්නේ. ඔය කිව්වට දැන් ඔබට මොකුත් විතර වෙනසක් ඇති වෙන්නේ එහෙම ඇති වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙනසක් ඇති නොවෙන්නේ? පුළුවන් නම් කියන්නේ ඇයි ඇති නොවෙන්නේ? නැත්තම් ඔය දේශනා අහලත් සසර කලකිරිලා පින්වත් නිවන පිණිසම කටයුතු කර පිරිස බොහෝ සෙයින් හිටියා. දැන් ඔබට කොච්චර ඇහුවත් ඕක ඇහුවට එහෙම මොකොත් හිතක් වෙන්නේ නැහනේ. ඇයි නොවෙන්නේ? අවිද්‍යාවෙන් වැහිලා. ඒ වගේම තණ්හාවෙන් බැඳීලා. ආන්න බලන්න. තණ්හාවෙන් බැඳිච්ච නිසා අවිද්‍යාවෙන් වැසුණු නිසා ඔබට මේ තේරෙන්නේ නැතුව ඇති. ඔබට ඒක තේරෙන්නේ නැතුව දැන් ඔබ හිතන්නේ කුමක්ද? අනේ මේ ජීවිතේ තමන්ගේ අම්මා හරි ඥාති හිතයිසින් දූ දරුවෝ ඉන්නවනේ. ඒ ඇත්තෝ නැති වුණොත් තමයි දුක කියලා තමයි හිතාගෙන. ඔබට පින්වත්නි මේ එක බුද්ධ වචනයක් අවබෝධ කරගෙන නුවණින් විමසන්න ශක්තියක් ඔබට තියෙනවා නම් කොච්චර වටිනවද බලන්න. ඔය වචනේ ඇහුවනම් ඔබට අයිනෙකට ගිහින් කල්පනා කරන්න පුළුවන් මේ මෙහෙම දෙයනේ ඒතරම් දිගු සංසාරෙක ඉඳලා නම් මේ අපි එන්නේ. එතකොට ඒ කාලයේ කොපමණ අපේ අම්මලා මුණ ගැහෙන්න ඇද්ද? පියවරු මුණ ගැහෙන්න ඇද්ද? ස්වාමි බිරිඳවරු මුණ ගැහෙන්න ඇද්ද? දූ දරුවෝ මුණ ගැහෙන්න ඇද්ද? ඒ සියල්ලම අද අපි දාලා ඇවිල්ලා. දැන් මේ අවුරුදු 60 70ක් කියන පුංචි වයස ආයුෂයක් අරගෙන අපි ඇවිල්ලා අන්න එතෙන්දී අලුතෙන් එකතු කරගත්ත මේ අවුරුදු 60 70වට එකතු කරගත්ත ස්වාමිවරු බිරින්දෑවරු දෙමව්පියෝ දූ දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ මතම තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා පින්වත්නි ඔබට යම් ස්වල්ප නුවණක් හරි තියෙනවනම් ඊතරම් නුවණක් නැතත් ස්වල්ප නුවණක් හරි තියෙනවනම් ඔබ කල්පනා කරනව කුමක්ද? එහෙමනම් අද මම මේ manuss ලෝකයට ඇවිත් තියෙන්නේ. අද මම මේ හොඳට කණ්ඩ බොණ්ඩ ඉන්න කියන්නේ නැතුව ජීවත් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාරයේ ඊට අදාළ දේවල් සිදු කරපු නිසා. ඔන්න බලන්න. එහෙනම් පෙර සංසාරයේ අපේ හිටපු දෙමව්පියෝ බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ දූ දරුවෝ දුන්නු සහයෝගය නිසා එදා අපි දන් දුන්නා එදා අපි සිල් රැක්කා එදා අපි සද්ධර්මයේ ශ්‍රවණය කරා එදා අපි ඒ ආගමික ඒ කටයුතු සිද්ධ කරා කල්යාණ මිත්‍ර සේවනය සිදු කළා සත්පුරුෂ ඇසුර සිදු කරා. ඒකේ විපාක කර්මයේ විදියට අද ආව අපි කොහෙටද? කොහෙටද ආවේ? manuss ලෝකෙට ආවා. manuss දැන් අද ඔබට රූප සම්පත්තිය තියෙන්නේ. කාය සම්පත්තිය තියෙන්නේ. මානසිකත්වයේ තියෙන්නේ. භවභෝග සම්පත් තියෙන්නේ. අද කරපු ටිකෙන්ද? එනනේ අතීතේ වපුරපු බීජවල අස්වැන්නයි මේ නෙලන්නේ. එතකොට පින්වන්නේ අතීතයේ බීජ ටික වපුරන විට ඒ කෙත හදනකොට කොච්චර වෙහෙස මහන්සි වෙන්න ඇද්ද? ඒ ඵලය අද කොච්චර ලස්සනට දෙනවද? දැන් ওই ටිකවත් තේරුම් කරගන්න බැරි අපේ උදවිය කරන්නේ කොහොමද? දෙයනේ මේ අතීතේ ඉඳලා මේ මෙච්චර අමාරුවෙන් කරගෙන ආපු ටික මේ manuss ලෝකෙට ඇවිල්ලා මොකද්ද කරන්නේ? ඒ ටික දිය කරනවා. ඒ ටික දිය කරනවා. ඒ ටික නැති කරනවා. බලන්න කොච්චර දෙයක්ද කියලා කරන්නේ. ඒ ටික නැති කරනවා. එදා හිටපු අම්මා තාත්තා බිරිඳවරු දූ දරුවෝ ඔබට සහාය දුන්න නිසා තමයි අද ඔබ මෙතන ඇවිල්ලා තියෙන්නේ. අද අවුරුදු කීපයකට එවැනි කීප දෙනෙක් එකතු කරගෙන මොකද වෙලා තියෙන්නේ? කරපු ටිකක් නැති කරගෙන අලුතෙන් ටිකක් එකතු කරගන්නවත් නැති වෙලා. පින්වත්නි ආද බලන්න ඔබ අයිනකට ගිහින් කල්පනා කරන තනියෙන් හුදකලා වෙලා පින්වත්නි ඔබ යම් විටක ඔබේ මූණවත් විරූපී වෙලා තිබුණා නම් ඔය බිරින්දෑවරු සාමිපුරුෂෝ එයිද? එයිද? එන්නේ නැහැ. ඔය මූණවත් ප්‍රියමනාප විදිහට හදලා දුන්නේ එදා කරපු එකේ ප්‍රතිඵලය. අද දැන් එහෙනම් මොකද කරන්න ඕන? දැන් මේ කෙටි කාලයකට අහුවෙච්ච අය මත් ඒ ටික සියල්ල දිය කරන් දෙපා පින්වත්නි. ඒගොල්ලොත් එකතු කරගෙන මේ ලැබුණු උතුම් අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න තවත් අවස්ථාවක් නම් ලැබෙයි කියලා හිතන්න නම් එපා පින්වත්නි. මේ ලැබුණු අවස්ථාවේ එකම අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න. පස්සට ගියොත් අතහැරියොත් ඉවරයි. බලන්න කොච්චර දුර්ලභ අවස්ථාවද ලැබිලා තියෙන්නේ. ඔය දහම් කාරණාව විතරක් අතමන් නුවණින් විමසන්නකෝ. ඒ නිසා පිනොනි මේ තා විශාල ශක්තියක් කැප කරලා තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඊ ආපු දේ තුල පින්වත්නි වර්ණවත් වෙන්න බුද්ධ ශාසනයකුත් අපිට ලැබුණනේ බුද්ධ ශාසනයකුත් ඒ ලැබුණු ශාසනයේ ප්‍රයෝජනෙ ගන්න ඕන අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලම හිටියොත් අපිට මෙතනින් එහාට නම් යන්න හම්බෙන එකක් නෑ. ගද්දූල බද්දය වගේ වෙයි. හල් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාව නැමැති කණුවේ තණ්හාව නැමැති දම්වැලෙන් බැඳලා ඉන්න කවුරු වගේද? ඈ? ඔගොල්ලෝ දන්නවද? බලු කුක්ක වගේ කියනවා කවුද? කවුද? ආශෘතවත් පෘථග්ජනයා. කවුද කියන එක නෑ. ඉතින් ඔබ තේරුම් ගන්නව කවුද කියලා? අසෘත පුතඥයෝ අනුවනුත් අවිද්‍යාව නැමැති කණුවේ බැඳලා ඉන්න අවිද්‍යාව නැමැති කණුවේ තණ්හාව නැමැති දම්වැලෙන් බැඳලා ඉන්න බලු කුක්ක වගේ කියනවා. දේශනා කරනවා බලන්න කොච්චර අර්ථවත්ද කියලා. එයි මහන්නි බුරණ තරම බුරන්නේ කණුව වටේ. කෑ ගහන තරමක් කෑ ගහන්නේ කණුව වටේ. කන්න තියෙන තරමක් කන්නේ කණුව වටේ. යන්නෙන්න පුළුවන් සේරම තියෙන කණුව වටේ. ගොරවන්නේ රවන්නේ ලගින්නේ තේරම කනුව වටයොතනින් එහාට බෑ. ඇයි? තණ්හාව කඩාගත්තේ නැතුනොත් එහා පැත්ත හිතන්නවත් වෙන්නේ නැහැ. දැන් ගලපන්නකෝ. අපිත් දැන් පවුල් සංස්ථාවක් ගෙදරක් හදාගෙන අර වචන ටික මම කියන්නේ කරන තරමක් කරන දේවල් සියලුම දේවල් ලෝක වටේම නේද? ඉන් එහා ගිහිපු දෙයක් කරන්න හිතෙනවද? නෑ බලන්නකෝ එතකොට කොච්චරද එතනින් එහා දෙයක් නෑ පින්නවා. ඒ නිසා එතනින් එහාට පනින්න නම් ධම්වැල කඩා ගන්න ඕන තණ්හාව දුරස් කර ගන්න ඕන. ඒ නිසා අන්න බලන්නකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නුඹලා මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ ආපු දීර්ඝ සංසාරේ එක් කල්පයක් විතරක් සැලකුවොත් එක් කල්පයක් තුල විතරක් ආෙද්දී මහනි නුඹලාගේ මැරිලා ගිහිපු ඇට කටු ටික එකතු කළොත් එක කල්පයකදී විතරක් ඇට කටු ටික එකතු කළොත් වේපුල්ල පර්වතයටත් වඩා විශාලයි කියනවා. කොහොමද බලන්නකො? කෝ ඒ ඒ කාලවල හිටපු අම්මලා තාත්තලා දූ දරුවෝ ඥාතිකෝ නේ ඒ තරම් විශාල කියනවා වේපුල්ල පර්වතයට වඩා විශාලයි මහණෙනි කියනවා ඒ යට ටික එකතු කරලා. ඇත්තටම දැන් අපි කුමක්ද කරන්නේ මේ? පොළොවට පස් එකතු කර කර ජෑමක් විතරයි කරන්නේ. නේ? ඒ නිසා පින්වන්දි අන්න තණ්හාවෙන් බැඳිලා නේ අවිද්‍යාවෙන් පැහැලා හිටියොත් ඔන්න වෙන වැඩේ. අපි දැනගත යුතුයි පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමෙක් දැනගත්තොත් දුක කුමක්ද කියන එක දුක ඇති වෙන්නේ කොහොමද කියන එක දුක නැති කරන්නේ කොහොමද කියන එක නැති කරන්නා වූ මාර්ගය කුමක්ද කියලා දැනගත්තොත් දැකගත්තොත් මහණෙනි එයානම් වාර හතකට එහා උත්පත්තියක් ලබන්නේ නැහැ කියන. එහෙනම් ඒ තරම් දීර්ඝ සංසාරයක් අපි අරතරම් දීර්ඝ සංසාරකේන අපි ඉක්මන් කරලා එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. දුකෙන් නිදහස් වෙන්න උත්සාහ දරුවේ නැති වුණොත් අර ඇටගොඩ ගහන එකම තමයි කරන්න වෙන්නේ. ඔබ අහලා තියෙනනේ පින්වත්නි අර ජාතක කතාවක් තියෙනවා මේ අර බෝසතාණන් වහන්සේ යාගේ අම්මා තාත්තාට සලකලා මිය ගියාට පස්සේ එයාගේ සහෝදරයෝ සහෝදරියයි දාස දෙන්නෙකුත් එකතු කරගෙන 11 දෙනෙක් කැලේ ගිහිල්ලා තපස් රැකලා තියෙනවනේ. ඒ රැක්කට රකින අතරේ පින්වන්දි බෝසතාණන් වහන්සේට පළවල නෙලන යන්න දුන්නේ නැහැ අර ගොල්ලෝ නෙලන් ඇවිල්ලා මෙයාටත් දෙනවා බෝසතාණන් වහන්සේටත් දෙනවා මං කෙටියෙන්මයි කියන්නේ එහෙම දෙනකොට එක දවසක් බලනකොට බෝසතාණන් වහන්සේට පළවල නැහැ දෙවෙනි දවසේ බලනකොටත් නැහැ තුන්වෙනි දවසේ බලනකොටත් නැහැ පළවෙනි දවසේ හිතුණා මදි වෙලා වෙන්නේ නැති කියලා දෙවෙනි දවසේ හිතුණා අමතක වෙලක් දන්නෙත් නැහැ කොහොමද මොකක් හරි කියලා තුන්වෙනි දවසේ හිතුණා මොකක් හරි කවුරු හරි හොරාට ගන්නවද නැත්නම් මාගෙත් ගමනාපයකටත් දන්නේ නැහැ කොහොමද දන්නේ කියලා මේක චෙක් කරන්න ඕන කියලා හිතුවා. හිතලා බෝසතාණන් වහන්සේ අහන ඔය කට්ටිය එකතු කරලා 11 දෙනා එකතු කරලා මට මේ දවස්වල පළවල තිබ්බේ නෑ නේද? තිබ්බ කියනවා. ඒ වුණාට තිබුණේ නෑ නේ. ඒගොල්ලෝ කියනවා තිබ්බ කියලා. අන්න බලන්න. තිබ්බ කියනකොටම දැන් අන්න ඒගොල්ලෝ දැන් 11 දෙනා නම් ඉන්නේ. දැන් ගත්ත කෙනෙක් කවුරු හරි ඉන්න එපා එහෙනම් හොරෙක් මෙතන ඉන්න ඕන කියලා කිව්වා. හැබැයි හොරා තමයි පින්වන්නේ කවුද? ශක්‍ර දෙවිඳය. ශක්‍රය දැකගත්තා මේ 11 දෙනා මෙතන එකතු වෙලා සමගි සම්පන්න වෙනවා මේගොල්ලන්ගේ හිත ඇතුළේ කොහොමද කියලා තත්ත්වය බලන්න ඕන කියලා ඉස්සුව පළවෙනි දවසේ පළවලා ටික. දෙවෙනි දවසෙත් ඉස්සුව. තුන්වෙනි දවසෙත් උසල් දැන් ශක්‍රයත් ඇවිල්ලා අයින් කරලා දැන් මේ නඩු විභාගයේ ඉන්නෝ නොපෙනෙන විදියට. ඒ වෙලාවේ බලන්න පින්වත්නි අර හිටපු 11 දෙනාම ශාප කරා. ඒගොල්ලෝ දන්නේ නැහැ සක්‍රිය ගත්තද කියලා ශාප කරනවා. ඒ ශාපේ දැන් මේ ඔන්න ඔය බණපදේ විතරක් අරන්වත් අද ගෙදර යන්නකෝ. ගෙදර ගිහලා රෑ නිදාගන්න ගියට පස්සේ මේක මෙනෙහි කරන්නකෝ. ඒක ශාප කරද්දි ශාප කරේ කොහොමද දන්නවද පින්නත්? ඉස්තරලා ශාප කරපු කෙනා ශාප කළා බෝසතාණන් වහන්සේ නැත්නම් මේ බ්‍රාහ්මණයාගේ නිලුම් මල යමෙක් හොරාගත්තේ නම් ඔයාලා දන්නවනේ ඔයාලා ශාප කරන ක්‍රමෙන්නේ වකර්ණේ හොරාගත්තොත් එහෙම සොරාගත්තේ නම් එයාට යහපත් කීකරු බිරිඳක් ලැබේවා යහපත් කීකරු ස්වාමි පුරුෂයෝ ලැබේවා යහපත් කීකරු දූදරුවෝ ලැබේවා ඔන්න ඔය විදිහට සාප කරන්න පටන් ගත්තා. තව තව දිගට 11 දෙනාම සාප කරන්නේ. එක එක්කෙනෙක් එහෙම සාප කරනවා. එතකොට දැන් ඔබ හිතියේ නම් අයියෝ හෙටත් හොරාට ගන්න ඕන. මොකද හේතුව? දැන් ඔබට හිතෙන්නේ මේ සාපය ප්‍රාර්ථනාවක් කියලා නේ? එහෙම නෙමෙයිද හිතෙන්නේ? දැන් ඕගොල්ලෝ කතා කරන ඕගොල්ලන්ට හිතෙන්නේ ඇත්තට දැන් ඕගොල්ලන්ට කිව්වොත් දැන් මම මේ ධර්ම දේශන අවසානයේ හරි කිව්වොත් යහපත් ස්වාමි පුරුෂයෝ බිරින්දෑවරු ලැබේවා යහපත් දූ දරුවෝ ලැබේවා කිව්වොත් ඇත්තටම දැන් ඔබේ හිතට එන දේ මට කියන්නකෝ. සතුටු සිතක් නෙමෙයිද? ඒ කියන්නකෝ සතුටු සතුටු හිතක්. ඒමකෝ අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැඳිලා. ආන්න. එතකොට දැන් එහෙනම් මේගොල්ලෝගේ සාපේ කුමක්ද? යහපත් බිරිඳක් ලැබේවා. කීකරු යහපත් ලස්සන බිරිඳක් ලැබේවා. ලස්සන කීකරු ස්වාමි පුරුෂයෙක්. කීකරු දූදරුවෝ ටිකක් ලැබේවා. එහෙම කරන ඕගොල්ලෝ ඒ ඒගොල්ලෝ පුදුම විදිහ උදව් කරයිනේ. එතකොට තව එක්කෙනෙක් ශාප කරනවා දැසි දැස්සෝ හරක බාන ඉඩකඩම් රන් රිදී මුතුමැණික් ලැබේවා වැඩි වැඩියෙන් මුතුමැණික් ලැබේවා රන් රිදී ලැබේවා රැකි රස්සා හරියන්න ඕන කියලා ඔන්න දැන් ශාප කරනවා. බලන්නකෝ. තව එක්කෙනෙක් ශාප කරනවා මෙයාට දිග්ග ඔන්න බලන්න මෙයාට දිගටම ගිහි ගෙදර ඉන්නම හිත පහළ වේවා කියලා ශාප කරනවා. දැන් මේ ශාපේ තමයි ඔයගොල්ලන්ට වැදිලා තියෙන්නේ. ඒ මොකද? දැන් එදා ඔය වෙදිච්ච ශාපයක්. මෙතන නික්මෙන අඩු ගානේ අබුද්ධෝත්පාදි කාලවලත් පින්වත්නි තපස් රැක්කා. තපස්වත් රකින්න යනවනේ. දැන් අඩු ගානේ ඔබට ආරාමයකට ගිහිල්ලා සතියක්වත් ඉන්න පුළුවන්කමක් තියෙනවයි. ඇයි අර සාපේ නිලුංගල හොරා කාලත් දන්නෙත් නැහැ. ඒ සාපේ ඇදලා දන්නේ ඒ එක සාපයක් තමයි මොකද්ද? ගිහි gederම ඉඳ හිත පහළ වේවා. ඒකේ තව එක්කෙනෙක් කියන්නේ කොහොමද දන්නවද? වයසට ගියත් ගිහි gederම ඉන්න හිත පහළ වේවා. ඔන්න බලන්නකෝ. දැන් මොකෝ තාත්තේ? ඔන්න සාපේ. ඕගොල්ලෝ කරන එකට වඩා වෙනස් නේ? අනේ ඕගොල්ලෝ අවිද්‍යාවෙන් වැහිලා එහෙම නේ කරන්නේ. දැන් එතකොට ඇයි මේ සැබෑ සාපයක් ඔය? ඇයි සැබෑ සාප? යහපත් බිරිඳක් ලැබේවා කියලා සාමි පුරුෂයෙකුට කිව්වොත් ඒ දෙගොල්ලන්ට යහපත් කීකරු දූ දරුවෝ ලැබේවා කිව්වොත් කුමක්ද වෙන්නේ? ප්‍රිය දේ නිසා තමයි බලන්න කොච්චර නුවණ තියෙනවද කියලා අබුද්ධෝත්පාදි කාලේ ගුණත් ප්‍රිය දේ නිසා තමයි කියන්නේ දුක ඉන්නේ නේ ප්‍රිය දේ නිසා තමයි දුක එන්නේ. පිය ජාතික සූත්‍රයේම අහලා තියෙනවනේ. දැන් කැමැති කැමැති දේ තියෙනකොට තමයි දුක එන්නේ. ප්‍රිය දේ නිසායි දුක එන්නේ. ඒ නිසා ශාප කරන්නේ දුක වැඩියෙන් එන්න නම් ප්‍රිය දේවල් වැඩියෙන් ලැබෙන්න ඕන. ඔන්න බලන්නකෝ. කොහොමද? ඔය ඩිංගවත් හිතන්න හිතුන්නේ නෑනේ ඇත්තටම. එනි ප්‍රිය දේවල් වැඩියෙන් ලැබුණ හැටියේ ප්‍රියයෙන් වෙන් වෙන්න වෙනවමනේ කොයි දවසේ හරි. එනකොටම දුකම තමයි එන්නේ යන්න බලන්න. එහෙනම් ප්‍රිය දේවල් වැඩි වැඩි ලැබෙනවා දුකමයි ලැබෙන්නේ. අනිත් පැත්ත තමයි පින්වත්නි ඒකක්. ඊළඟ කාරණාව තමයි පින්වත්නි ප්‍රිය දේවල් තියෙනකොට ඔබට ඉන් නිදහස් වෙන්න හිතක් හිතෙනවයි. හිතෙනවද? අනේ නෑ බිරිඳ හරි හොඳයි වැඩ ගිහින් එනකොට කෑම ටික බෙදලා උණු වතුර ටික තියලා හදලා එහෙම ඉතින් දැන් දාවේ මහත්තයා මෙහෙම කියලා හොඳට කතා කරලා දූ දරුවෝ ටිකත් හරි කීකරුවෝ ඉන්නවනම් අයියෝ එතනින් නික්මෙන බඩපිල්ලක් හිතනවද හිතනවද ඒ තන්නේ නෑ කවමදාකවත් හිතන්නේ නෑ පින්වත් අන්න බලන්න එතකොට ඔය මඩ ගොහරෙම අර ඇට සැකිලි එකතු කරන ගොඩට තමයි දිගින් දිගට දිගින් දිගට සසර පවතිනවා කියන්නේ දුකමයි අන්න සාපය බැඳ හැටි. දැක්කද? සාපේ පැවැත්වෙහෙටි. එතකොට නැත්නම් පින දැන් නෝන මහත්තයා දැන් ඕගොල්ලෝ කිය ඕගොල්ලෝගේ සාපේ අනිත් පැත්තනේ. පවුල් ඇරේවා නැති භංග වේවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඒ පවුල් ඇරෙනකොට ඒගොල්ලෝ සම්ඩු සරුවල් වෙනකොට නෝන්නත මහත්රි දෙන අනේ මේක නම් ඉඳලා නෑ කොච්චර හම්බ කර දුන්නත් මේගොල්ලෝ එක සාහනේ නෑ මේ දරුවා සලකන්නේ නෑනේ නෝනවත් නෑනේ මීට හොඳයි ආරාමයකට ගිහින් ඉන්නකවත් කියලා පිනක් දහමකට යනවා පන්සල් වලට. මේ සම්ඩු සරවල් වෙන තැන් වල වයසට ටිකක් ආවා වෙලා ටිකලා ගියාම ගොඩ දෙනෙක් යනවා ආරාමයට. ගිහින් ඉන්නවා. දැන් අතන gedara සරකිල්ල අඩු වෙනකොට ගිහින් ඉන්නවා. ඒක හොඳද නරකද? එහෙමවත් හොඳයි නෙව. එහෙමවත් යන්න හිත පහළ වෙන්න නම් උතර එහෙම වෙන්න එපැයි. එකතු වෙලා ඉන්නකොට එහෙම හිතෙන්නේ එහෙමත් නැන්නේ වයසට ගියත් ඊ දෙන්න හරි සමගින වැඩේ හබක්. ඔන්න වැඩේ. පේනවද අහුවෙන අහුවීම. ඕගොල්ලෝ අහලා තියෙන මම කොච්චර දැන් සායන් වහන්සේලා ඉන්න වයසටම ගිහිල්ලා පැවිදි වෙලා. ගෙදර සඳු සරුවල් නිසා. පන්සල් වලට ගිහිල්ලා ඉන්න බොහෝ වයසක අය ඉන්නවා. ගෙවල් වල සලකන්නේ නැති නිසා ගිහිල්ලා. අන්න යාළුවට ලැබුණ chance එකක් ඒ. නමුත් එහෙම හිතන්නේ නැහැ. බලන්න පින්වත්නි සෝනා මෙහෙණිය ගැන අහලා තියෙනවද? සෝනා මෙහෙණිය අවුරුදු 80යි වයස. දරුවෝ හැදුවා එක දරුවෙක්වත් පින්වත්නි සලකන්නේ නැතුව ඇරියා. දරුවෝ ටිකට ඉඩ කරන් ටික සේරම ලියලා දුන්නාන් පස්සේ ඒ එක තැනකට ගියන් කියනවා මට විතරයි දුන්නේ අරයටත් දුන්නේ එතෙන්ට යන්න. ඔහොම ඔහොම ගෙවල් ටිකේ ඇවිදවනකොට හිතුණානේ මේ ඊට හොඳයි කන්න ටික හම්බෙන්නේ නැහැ දෙපා වාරුත් නැහැ යනව මෙහෙණිය ආරාමයකට කියලා සෝනා මෙහෙණිය ගියා මෙහෙණිය ආරාමයට. ගියේ කන්න. දැන් අනුව අවුරුදු 80යි දරුවොත් ඇදුවා තිබිච්ච ටිකක් දුන්නා දැන් සලකන්නේ නැති නිසා අන්න සලකන්නේ නැති නිසා දැන් ගියා මෙහෙණිය ආරාමයට. ගිහිල්ලා ඒ කටයුතු ටික කර කර හිටිය පින්වත්. දැන් මෙහෙණිය ආරාමේ මෙහෙණින් වහන්සේලා යනවා ස්වාමීන් වහන්සේලාගෙන් සද්ධර්මය අහන්න. ගිහිල්ලා එනකොට සෝනා මිහිණිය තමයි උණු වතුර හැලිය හදන්න ඕන. මේගොල්ලන්ට ආවම පෑම් පාස් වෙන්නේ ඒ කටයුතු වල. එක දවසක් දැන් මේගොල්ලෝ ගියා. ගිහිල්ලා ආවා. එන්නට කලින් දැන් වතුර හැලිය ලිපේ තියන්න ගියාට පස්සේ සෝනා මෙහෙණිය දැක්කා අර වතුර හැලියේ වතුරෙන් සෝනාගේ රූපේ දැක්කා. දැක්කන් පස්සේ හිතුණනේ දෙයියනේ මම ඉස්සර කොච්චර ලස්සනද දැන් දත් ටික හැලිලා කුද ගැහිලා දෙපා වාරුනේ කියලා දැන් මෙන්න සේරම අනිත්‍යයට ගැලපෙනවා. ගැලපෙන අතරේ අර මෙහෙණින් වහන්සේ ලැබිලා රාත්‍රියේදී ධර්ම සාකච්ඡා කරන ඒවත් දැන් මතක් වෙනවා. දැන් ඒ කරුණුත් මානසිකාරය දෙන යෝනිසෝ මානසිකාරය දෙන. මානසිකාරය දෙනකොට පින්වත්නි සෝනා මෙහෙණිය රහත් වුණා. සියලු කෙලෙස් ප්‍රහාණය කළ සෝනා මෙහෙණිය රහත් වුණා. රහත් වුණාට පස්සේ අර මෙහෙණින් වරු මෙහෙණිවරු බණ අහලා ආවාරාමෙට. වතුර හැලිය වතුර තියෙනවා රත් වෙලා නැහැ. ගින්දරත් නැහැ. දැන් සැර දැම්මා කෝ වතුර කෝ වතුර ටික හදලාද කියලා උන වතුර. ඊට සෝනා මෙහෙණි කියනවා වතුර නටනව හැලියේ. ගින්දර පේන්නත් නැහැ. ඊට පස්සේ කෝ වතුර නටනද කියලා ආපහු සැර ටිකක් දැම්මා. ඔය බවලතුදුවිගේ ස්වභාවයනේ ඒක. සැර දැම්මා සරදානරුව යන්න හැලිය ළඟට හැලියේ වතුර නටනවා වතුර ගන්න. ඊට පස්සේ ගිහින් බලනකොට ගින්දර නෑ වතුර නටනවා. ඊට පස්සේ අර මෙහෙණින්වරු හිටුවා සෝනා රහත් වෙලා අන්න බලන්න. එතකොට සෝනා මෙහෙණියට රහත් වෙන්න තරම් වාසනාව ලැබුණේ gederin නොසලකු නිසා. අද සමහර වෙලාවට අම්මා තාත්තලාට එහෙම ටිකක් සැලකිලි අඩු වෙනකොට අඩු ගානේ දානයක්වත් දෙන්නවත් හිතෙනව නෙවෙයි. මේ එකතු කරලා කරලා තිබ්බට වැඩක් නැහැ නේ මේගොල්ලොවත් අපි දිහා බලන්නේ නැහැ කියලා. එහෙම හිතක්වත් හිතෙන්නේවත් එහෙම වෙනකොට නැත්තම් එකතු කරලා කරලා අයියෝ මදි පුතාට කීය හදනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න බලන්නකෝ එන. ඔබ දැනගන්න පින්වත්නි එහෙමනම් මේ සංසාරේ ඇටකටු එකතු කර කර යන ගමනක් තමයි තියෙන්නේ. එක කල්පයක විතරක් එකතු වෙච්ච මැරලා ගිහලා එකතු වෙච්ච ඇට ටික එකතු කරොත් වේපුල්ල පර්වතයටත් වඩා විශාලයි කියනවා. ඒ නිසා මහණෙනි දුක යනු කුමක්ද? දුක ඇති වෙන්නේ කොහොමද? නැති කරන්නේ කොහොමද? නැති කරන්නා වූ මග කුමක්ද කියලා යමෙක් දැන දැක ගත්තොත් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දැනගත්තා දැකගත්තා එහෙම වුණොත් එයා සෝතාපන්නයි සෝතාපන්න වුණු පුජ්‍යලේ වාර 7කට යටත්ව තමයි නැවත උප්පත්තිය සිද්ධ වෙන්නේ නියත වශයෙන්ම නිවන කරා ගහගෙන යනවා නියත වශයෙන්ම සතර පායට වැටෙන්නේ නැහැ එහෙමනම් පින්වන්දි දැන් ඔබ කල්පනා කරන්න ඕන මොකද්ද දුක කියන එක. එහෙනම් මේ ජීවිතේ ඉක්මන් කර කර යහුසුළු වෙන්න දුක කුමක්ද? කුමකින්ද ඇති වෙන්නේ? නැති කරන්නේ කෙලෙසද? නැති කරන්නා වූ මග කුමක්ද කියන එක දැනගන්න. පින්නනේ බුදුරජාණන් වහන්සේ දුක කියන එක විස්තර කරන්නේ ආයතනයන්ගේ පහළවීම දුකයි. ඕන ආයතනයන් කියන්නේ කුමක්ද? වෙලාව මදි නිසා මම ගොඩක් ඉතිගෙන ආයතනයන් කියන දේ දන්නවද? ඔව් ඇස කියන්නේ ආයතනයක්. කන කියන්නේ ආයතනයක්. ආන්නේ ආයතනයන්ගේ පහළවීම දුකයි. ඒ ආයතනයන්ගේ පහළවීම දුකයි. එතකොට එහෙනම් ඇස ඉපදුනා කියන්නේ දුක ඉපදුනේ. ඇස පැවතුණා කියන්නේ දුක පැවතුනේ. ඇස නැති වුණා කියන්නේ දුක නැති වුනේ. මොනවාද? ඒ නිසා ඇස ඉපදුනා කියන්නේ ජාතියයි. ඇස පැවතුනා කියන්නේ ඒ පැවැත්මයි. ඇස නැති වුණා කියන්නේ මරණයයි. දැන් අපි හිතාගෙන හිටියේ ජාතිය කියනකොට ඉපදීම ජාතියයි අපි හිතුවා දරුවෙක් බිහි වෙන දෙයක් ජාතියයි කියලා. එයත් ජාතිය තමයි. අපි හිතන් හිටියේ දරුවෙක් බිහි වෙන දෙයක් ජාතියයි. එහෙම හිතාගෙන හිටියේ අපි. ඊට පස්සේ පැවැත්ම කියලා කියනකොට අපි කියනවා ඒ දරුවාගේ කාලය තුල පවතිනවනේ මරණය දක්වා. ඒ ඒ ඉපදුණු කෙනාගේ කය බිඳී යාම මරණයයි කියලා අපි හිතන් හිටියේ. ඒ නිසා මතක තියාගන්න ජාතිය කියනකොට මේ දරුවෙක් උපන්නා කියන එකක් නෙමෙයි ආයතනයක් උපන්නා. නැති වුණා මරණය කියනකොට කය බිඳී ඔබේ මරණය නෙමෙයි ආයතනයේ ඉපදුණු ආයතනයේ නිරුද්ධ වුණා. හැබැයි දරුවෙකු බිහිවීමදත් જાතියක් ඔබේ මරණයදත් මරණයක්. ඒව සම්මත ලෝකේ මරණය. හැබැයි ඔබට පින්වත්නි සැබෑ දුක එක්සනිකව ඒ මොහොතේම දැනදක ගන්න නම් ඕන් ඔය ආයතනයන්ගේ පහළවීම ආයතනයන්ගේ නිරුද්ධ වීම දැනදක ගන්න. ආයතනයක් පහළ වුණාට පස්සේ පින්වත්නි අපි දන්නවා ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ ආයතනේ පහළ වුණාට පස්සේ ඒ දැකපු දැනුණු දේට අපි හිතනවා එතන සත්වයේ කිටිය පුජ්‍යලයේ කිටිය කුමක් හෝ දෙයක් කියලා හිතනවා නැත්තම් දෙයක් දැක්කනම් දැකපු දේ තියෙනවා කියලා හිතනවා දැකපු දෙය තියෙනව කියලා හිතලා මොකද්ද කරන්නේ අපි? ඒ දෙයට ආසා කරනවා. එහෙනම් දැන් අපි දන්නවා ආයතනේ පහළ වුණා කියන්නේ දුකයි පහළ වුනේ. පහළ වුණු දෙයට ඇලුම් කරනවා කියන්නේ දුකටයි ඇලුම් කරේ. දුකටයි ඇලුම් කරේ. එහෙනම් දැන් දැන් දැනගන්න ආයතනයක් පහළ වුණා කියන්නේ දුකයි. ඔබ දැනගත්තොත් ඔබ දැකගත්තොත් ආයතනයක්ගේ පහළවීම දුකයි කියලා ඔබ දුකට ඇලුම් කරයිද? ඇලුම් කරයිද? ඔබ දුකට ඇලුම් කරයිද? නෑ දුකට ඇලුම් කරන්නේ නෑ. එහෙනම් දුකට ඇලුම් කරන්නේ නෑ කියන්නේම තණ්හාව තණ්හාව නෑ. තණ්හාව නෑ කියන්නේ එහෙනම් සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වුණා කියන්නේම Nirodha සාත් වුණා. Nirodhe සාත් වුණා කියන්නේ සාත් වීම පිණිස කරපු වැඩපිළිවෙල තමයි මාර්ගය. අන්න බලන්න. තේරුන්නේ නැද්ද? ආයතනයක් පහළ වුණා කියන විට ඒ ආයතනයක් පහළ වීම જાතියයි ඒක දුකයි කියලා දැන දැකගත්තොත් ඒක දුකයි කියලා දැන දැකගත්තොත් ඒකට අපි ඇලුම් කරන්නේ නැහැ. ඒ කියන්නේ තණ්හා කරන්නේ නැහැ. එහෙනම් අපි ඒකෙන් දුකට තණ්හා කරන්නේ නැහැ. තණ්හා කරන්නේ නැහැ කියන්නේ සමුදය ප්‍රහාණය කරනවා. ඇයි දුක ඇති වෙන්න තියෙන හේතුව ප්‍රහාණය කරනවා. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. දැන් තණ්හාව අපි අයින් කරනවා. එතකොට එතනින්ම දැන් ඉපදිනකොට ආයතනේ දුක කියලා දැක්කන් එයට තණ්හා කරන්නේ කියන්නේ සමුදය ප්‍රහාණය වුණා. එහෙනම් තණ්හා කෙරුවේ නැහැ කියලා කියන්නේම සැනසීමයි ලැබෙන්නේ. Nirodhayai සාත් වෙන්නේ. ඒ Nirodhe සාත් වෙන්න අර උපදින ආයතනේ දිහා දුක විදියට බලපු එක තමයි මාර්ගය වෙන්නේ. ඒක තමයි මාර්ගය. මේක චතුරාර්ය සත්‍ය කියන විට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් අපි කියන්නේ දුක අවබෝධ කළ යුතුයි. දුක ඇතිවීම ප්‍රහාණය කළ යුතුයි. Nirodhe සාත් කළ යුතුයි. මාර්ගයේ වැඩි යුතුයි. ඔබට ඕක හතරක් නේ. නේ? ඔය හතරෙන් එකක් කරන්නකෝ. දුක විතරක් අවබෝධ කරගන්න පුළුවන් නම් ආයතනයක් උපදින විට දුකයි කී කියා හිතලා හරියන්නේ නැහැ. අය ආයතන උපදින්නේ කොහොමද කියලා දැන දැක ගන්න ඕන. එතකොට ඒ උපදින ආයතනය නිරුද්ධ වෙන ස්වභාවය දැන දැක ගන්න ඕන. එහෙම දැන දැක ගන්නකොටම ඒ උපදුන ආයතනේ දුකයි කියලා දැන ගන්නකොට දැක ගන්නකොටම ඔන්න ඔබ දුක්ඛේ සත්‍ය සත්‍යය පිරිසිඳ දකින විට පින්වත්නි දකින කොටම චතුරාර්ය සත්‍යයම දැක්කා. මේක එකින් එක ස්ටෙප් බයි ස්ටෙප් යන එකක් නෙමෙයි. දුක කියලා ආයතනේ උපදිනකොට දුකයි කියලා දැන දැක ගත්තනම් දැන දැක ගන්න සිතිවිල්ලෙම තණ්හාව ඒ දැන දැක ගැනීමම කියන්නේ තණ්හාව නෑමයි දැන දැක ගැනීමම කියන්නේ තණ්හාව නෑ. තණ්හාව නෑම කියන්නේ Nirodha. අරක එහෙම මේක දුක්ඛයි කියලා දකිනකොට ඇලුම් කරන්නේ ඇලුම් කරන්නේ නෑම කියන්නේ Nirodha. එහෙනම් මෙන්න නිවන පිණිස. එහෙනම් නිවන පිණිස දැන් අපි කළපු දේ තමයි මාර්ගය. එහෙනම් ඔබට දුක්ඛ සත්‍ය දකින්න පුළුවන් නම් දැනදක ගන්න පුළුවන් නම් චතුරාර්ය සත්‍යම දැනදක ගන්න. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද ඔබට මේ දුක්ඛ සත්‍ය දැන දැක ගන්න. අන්න බලන්න. එහෙනම් ඔබ ආයතනයක් උපදින විට දුකයි කියලා දැන දැන් ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ තුන් දෙනාගේ එකතුව නිසා යමක් පේනවා ඒ තුන් දෙනාගේ ස්පර්ශය නිසා යමක් පේන්නේ දැන් මේ ස්පර්ශ වුණු හේතු නිරුද්ධ වෙනවා හේතු නිරුද්ධ වෙනකොට පෙනුණු ඵලය නිරුද්ධයි එහෙනම් පෙනුණු ඵලයක් නිරුද්ධ නම් හේතු නිරුද්ධ වෙනකොට ඵලයක් නිරුද්ධ නම් දැන් මෙතෙන්ට අපිට තණ්හා කරන දෙයක් ඇත්තේ තණ්හා කරන දෙයක් නෑනේ. එහෙනම් මෙතන හේතු ගැටුණා ಜಾතියයි ගැටුණු හේතු නිරුද්ධයි මරණයයි. එහෙනම් අපිට දකින්න තියෙන්නේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ಜಾතිය මරණය. ඔන්න බලන්න. ඒක දකිනකොටම අපි දන්නවා හේතු ගැටෙනකොට හටගත්තා. එතන ඒ මොහොත මේක නැති වුණා කියන්නේ ඇති වුණා ඒ මොහොතම නිරුද්ධ වුණා කියන්නේ අනැතිවීමයි නැතිවීමයි කියන්නේ අනිත්‍ය. අනිත්‍ය. අනිත්‍යයි කියන්නේම දුක. මේ වෙනත් වෙනත් විදියට වචන තිබුණට අකුරු තිබුණට ඒ විදියට යන්න එපා. ඔබ අනිත්‍ය කියලා ඇතිවීම නැතිවීම දැක දැනගන්න පුළුවන් වුණොත් ඔබ අනිත්‍යයි දැන දැකගත්තේ. අනිත්‍ය දැන දැකගත්ත කියන්නේම දුකයි ඔබ දැන දැකගත්තේ. ඇයි? අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ දුකයිනේ. ඒ කියන්නේ අනාත්මයයි දැන දැකගත්තේ. අන්න බලන්න. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයක් දැන දැක ගන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සංසාරය අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාරයේ ආරම්භයක් කියන්නේ බෑ කියනවා. අර එක්පතාවක් බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවේදී පින්වත්නි hina පහල කරලා තියෙනවා. hina පහල ඊරියක් දැකලා hina පහල කරලා තියෙනවා. hina පහල කරනකොට ආනන්ද උත්තමයන් වහන්සේ ආල් දෙන ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇයි ඔබ වහන්සේ hina පහල කරේ කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ මේ ඊරිය පේනවද? එහෙමයි ස්වාමීනි. ආනන්දේ මේ ඊරිය කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ කිකිලියක් වෙලා හිටියේ කියනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ කිකිලියක් වෙලා ඉඳලා ධර්මශාලාවක් ආසන්නයේ ඉඳලා අර කියන බණපද වලට ඒ තරංග රිද්මේට හිතේ පොඩි පැහැදීමක් හරි ඇති වෙන්නේ නැතිනේ. ඒ මොහොතේ මැරලා ගිහිල්ලා ඉපදුනා කියනවා මේ රාජකුමාරිකාවක් වෙලා. ඔන්න බලන්න. දැන් කිකිලි ඇවිල්ලා ඉපදුනා රාජකුමාරිකාවක් වෙලා. ඔයගොල්ලෝ කොහෙන්ද ඇවිල්ලාද දන්නේ නැනේ. රාජකුමාරිකාවක් වෙලා ඉපදුනා. ඉපදිලා ඉවරලා ඒ රජ සම්පත් විඳ විඳින්න අතරේ පණුවෝ ගැන දැකලා පණුවෝ ගැන මෙනෙහි කරලා ධ්‍යාන වඩලා අර රාජකුමාරිකා ඉපදුනා කියන්නකො බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා. ඕන්න දැන් බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. දැන් කොහොමද ධ්‍යාන වඩලා ගිහලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. අන්න බලන්න බුදුදහම හරි විදියට දැන දැකගත්තේ නැති වෙලා භාවනා කටයුතු කොච්චර කරත් දැන් මෝස්තරයක් විදිහට දිගටම භාවනා භාවනා භාවනා. ඔබ හරියට දැන දැක් ගන්න ඕන බුද්ධ වචනේ එහෙම නුනොත් ඔබ ඉවරයි. අන්න ගියා බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. ආනන්දේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඉවරලා ඒ ආයුෂ ඉවර වෙලා ඇවිල්ලා මේ දැන් මේ ඊරියක් වෙලා ඉන්නවා. ඔන්න බලන්නකෝ. ඒක නිසා තමයි පින්වන්දි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අසුරු සැනයක් වදින මොහොතක්වත් භවය වර්ණනා කරන්නේ නැහැ කියලා. නිසා ඔබ උත්සාහවන්ත වෙන්න බුදුරජාන් වහන්සේ දේශනා කළ දුක කුමක්ද කියලා දැන දැක ගන්න වීරිය කරන්න පින්වත්නි. දුක කුමක්ද කියලා දැන දැක ගන්නකොට සමුදය කුමක්ද කියලා දැන දැක ගත්තා. Nirodhe කොහොමද කියලා දැන දැකගත්තා. මාර්ගය කොහොමද කියලා දැන දැකගත්තා. එහෙම දැන දැකගත්තොත් පින්වත්නි ඔබට මේ ගෞතම සාසනය තුල ඔබට පුළුවන්කම ලැබෙනවා අවම වශයෙන් සෝතාපන්න ඵලයක්වත් සාත් කරගන්න එහෙම සාත් කරගත්තොත් පින්වත්නි ඔබ කවදාකවත් සිව්ව පායට වැටෙන්නේ නෑ එහෙම නොවුනොත් ඔබේ යනතුරෙන් ඔබට ආරක්ෂා වෙන්න නම් මොකක් තියෙනවද කියන එක හිතාගන්න බෑ. ඒ නිසා දැන් මේ ලැබුණු දුර්ලභම අවස්ථාවක් කියලා හිතන්න. සසර හිටී ඥාති හිතයිසින් අපිට උදව් කරපු දැන් මෙතෙන්ට එන්න ලැබුණා. දැන් ඉක්මන් කර කර ඉක්මන් කර කර ධර්මය අහලා ඒ තුල හිත පිහිටව ගන්න පිහිටවගෙන දුක දැනගන්න දැක ගන්න දුක ඇතිවීම දැනගන්න දැක ගන්න දුක නැති කිරීම දැන දැක ගන්න දුක නැති කරන්නා වූ මාර්ගය දැනදක ගන්න එලෙස දැනදකගෙන චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥාණයට පිවිසලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් ප්‍රහාණය කරගත්තොත් ඔබ සෝතාපන්නයි ඒ කියන්නේ ඔබ ආර්ය ෂ්ටාංග මාර්ගයට පිවිසුණා සම්මා දිට්ඨියට ඇත්ත දැක්ක ලොවේ ඇත්ත දැක්ක ලෝකය කියන්නේ ආයතනයි ඇස කියන්නේ ලෝකයයි. එහෙනම් ඇසේ ඇත්ත දැක්ක කියන්නේ ලෝකයේ ඇත්ත දැක්කා. ලෝකයේ ඇත්ත දැක්ක කියන්නේ සම්මා දිට්ඨියයිද ආවේ. සම්මා දිට්ඨියට ආව කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසුනේ. ඒ කියන්නේ ඔබ සෝවාන්. සෝතාපන්න. නිසා එතෙන්ට පැමිණිලා මේ ඇට එකතු කර කර යන සංසාරෙට තිත තියන්න බලන්න මේ බුද්ධ ශාසනය දුර්ලභ ලැබුණේ දුර්ලභ ශාසනයෙන් ප්‍රයෝජන අරගෙන අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදු. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අගලවත යටියන ශ්‍රී හේමාලෝක මාවතේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ කේ.කේ. අයිඑල් සේනානායක මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස බාරියාව වූ එස් සේනානායක මහත්මිය සහ දරුවන් විසින් ඊට අමතරව අරමුණු තියෙනවා මීට වසර 15කට පමණ පෙර අභාව પ્રાપ્ત වන්නට යෙදුණු KKI එල් සේනානායක මහතාට පින් අනුමෝදන් කිරීම දෙපාර්ශවයේම මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම දෙපාර්ශවයේම මියගිය සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මීට වසර 20කට පමණ පෙර මිය ගිය SD සයිමන් මාමාට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම පින්කමට සහභාගී වූ සියලු දෙනාට තුනුරුවන් ආශිර්වාද පැතීම පිණිසත් ලෝචින්ති නිම්නාදී යන චූටි දියණිය දෙදෙනාට තුනුරුවන්ගේ සූවිසි ගුණ බලයෙන් ආශිර්වාද කිරීම පිණිසත් අදට උපන්දිනයේ සමරන අමන්ති දියණියට තුනුරුවන් තුනුරුවනේ සියලු රැකවරණ ලැබේවායි පැතීම පිණිසත් බෞද්ධයා නාලිකාවේ ගරු සභාපති අවසරයි කුසල ධම්ම නාහිමියන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ ලෝවැසි සමර තෙරුවන් සරණ සමග දිගාසිරි පැතීම පිණිසත් ගරු දේශකයාණන් වහන්සේද තුනුරුවන් ආශිර්වාද සමග දීඝාරස පැතීම පිණිසත් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් කල්පනා කරන්න පින්නන්නේ අපි කිව්ව වගේම ලිස්ට් එකක්ම තියෙන්නේ මිය ගියපුවනේ. දැන් ඔබේ දරුවෝ ඕක අනිත් පැත්ත ඔබටත් ඔය දෙයම අවසානදී බලනකොට ඕක විතරයිනේ. මෙතෙන්ට ආපු ඔබ පින් අනුමෝදන් කිරීම හොඳයි. ඒ කටයුතු කරන්න. මෙතෙන්ට ආපු ඔබ ඔබේ කටයුත්ත හරියට කරගන්න. කරගත්තොත් අපි හරියටම ගොඩම තමයිනේ. ඒ නිසා ඒ මිය ගිය අයටත් මේ පින් අනුමෝදන් වේවා සම්බන්ධ වුණ ඔබ අප හැම දෙනාටත් මේ පින් ඒකාකාරව සම්මෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම කල්පනා කරන සියලු පින් කැමති දෙවි දේවතාවුන් විසින් මේ පින් පෙත් අනුමෝදන් වේවා. සම්බන්ධ වුණ ඔබ අප හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද දවසේ ධර්මදේශනයේ පැවැත්වූ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා උන්වහන්සේ කරගෙන යන මේ ධර්ම ප්‍රචාරක කටයුතු සාර්ථක කර ගැනීමට නිරෝගී සම්පන්නිය සහ ශක්ති ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අද දවසේ ධර්මදේශනයේ සදැහැති දායකත්වය දරනු ලැබුවේ අගලවත්ත යටියන ශ්‍රී හේමාලෝක මාවතේ පදිංචි එස් සේනානායක මහත්මිය සහ දරුවන් විසින්. ඉතින් මේ සුපින්නුතුන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන ලෙස. එසේ මතක් කරන්නට අවශ්‍යයි ඔබටත් පුළුවන් මෙවැනි වූ ධර්මදේශනා සඳහා සහ අපගේ අනිකුත් ධර්ම සාකච්ඡා සඳහා දායක වන්නට මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0112 689 307 සහ 0117 215 කියන අංක වලට ඇමතීමෙන් ඔබටත් මේ පිළිබඳ විස්තර දැනගත හැකියි. ඒ වගේම තමයි අපේ ගුවන් විදුලියේ වැඩසටහන් සඳහාත් ඔබට දායකත්වයේ ලබා දෙන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම මතක් කරන්න කැමති පසුගියදා ඊටාම අගනා පුණ්‍ය කර්මයක් සිද්ධ කෙරුණා ත්‍රිකුණාමල ප්‍රදේශයේදී ඉතින් ඒ සඳහා දායකත්වයේ සැපියූ ඔබ සියලු දෙනාටමත් අපගේ ස්තුති ස්තුතිය මේ මොහොතේදී පුද කරන්නට කැමතියි. ඒ වගේම තවත් සඳහනක් කරන්නට අවශ්‍ය වෙනවා. ඒ තමයි ඉදිරියට තිබෙන 29 වන දින අපගේ කටින පූජෝත්සවය නිමිත්තෙන් 29 වෙනිදා රාත්‍රියේ පරිත්‍රාණ සජ්ජායනයක් පැවැත්වෙනවා. ඉතින් ඒ සඳහාත් ඔබට සහභාගී වීමට අවකාශය තිබෙනවා. අපි ආරාධනා කරනවා සියලු දෙනාටම සහභාගී වන්නට කියා. ඉතින් අද දවසේ සංයුක්ත නිකායේ අනුමතග්ග සංයුක්තයේ තිනකට්ට වර්ගයේ සඳහන් වනා වූ ඒක පුද්ගල සූත්‍රය ඇසුරුනුයි ධර්මදේශනය පැවැත්ුණේ. ඉතින් දේශකයන්න් වහන්සේටත් පුණ්‍ය අනුමෝදන් කරන අතරතුරේදී ඔබ සියලු දෙනාටමත් හෙට දවසේත් උදෑසන බෝසත් සිරිත සජීව වැඩසටහනට නැරඹීමට ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.